ඊගා වෙනවා ධර්මී ස්වාමීන් වහන්සේ උඩහා සක්මන් මල්වේ මා සක්මන් කරන විට වැලි මත එහා මෙහා යන කූඹීන් තනින් තන විශාල වශයෙන් දුටුවෙමි. කීප වරක් ඔවුන් නොපාගමින් සක්මන් කරද එය අසහත්ක ප්‍රයත්නයක් බව වැටහුණු බැවින් සක්මන් වලින් අයින් වීමි. ප්‍රාණඝාතයේ වන බව දැන දැන චේතනාපූර්වක නොවුනත් සත්‍ය ප්‍රත්‍යයට වඩා අබේ දාන දීම මහඟු පින්කමක් ලෙස සිතාමිසී කළෙමි. මහ පොළොව විමානීය ලෙස සලකන කොඹුන් ඉවත් කිරීම කිසිවකට කළ නොහැකි බව දනිමි. මේ ගැන ඔබ වහන්සේගේ අදහස ඉදිරිපත් කරන ලෙස ඉදිරිපත් කරන නිසා ඉල්ලමි අපි මේ කූඹින්ද සක්මන් මළුව දුන්නා කියලා සාදු කියන එකයි තියෙන්නේ. දැන් කූඹි සක්මන් කරන්න එපා ඉඳලා ඉట్లా. ඉතින් උන්ට සක්මන් මළුවක් හදලා දුන්නාට පස්සේ තමන් අයින් වෙලා උන්ට සක්මන් කරන්න දීලා ඊට පස්සේ ඒ කූඹියාගේ පින අනුමෝදන් වෙන එකයි තියෙන්නේ. ඒකට පස්සේ හොඳ වැඩේ තමයි සක්මන් දෙක වෙන් කරන සිමෙන්ති පටිය තියෙන්නේ. ඕකේ සක්මන් කරන්න. කොච්චි පිල්ලේ වගේ එතකොට මේකේ කූඹි හරි අඩුයි. සම්ප්‍රදාන කූල ක්‍රමයෙන් තමයි සක්මන් වාටේට දියාගලක් හදනවා. දියාගලේ මේ වතුර පුරවට පස්සේ අතුගාවට පස්සේ දවසෙන් දෙකකින් ඊට පස්සේ ආයේ කූඹි එන්නේ නැහැ. ඉතින් පල්ලෙහා වටේ අර ඔය උඩ මේ කතා කරන සක්මන් මණ්ඩුවේ මේ විහාරේ වගේමයි සක්මණේ සක්මණට දාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා උගාක් වෙලාවට ඉතින් අර ධම්මපදට කතාව කිව්වොත් ඉස්සල්ලාම තියෙන මේ චක්කපාල හඳුරන්ගේ කතාවේදී චක්බල හම්දුර බුදුරජාණන් වහන්සේ දකින්න සවැත් නුරට එනවා. බොහොම එන්නේ රහත් වීමයි අන්ධ වීමයි එකට සිද්ධ වෙලා අවිල්ලිපත වෙලා මේ සක්මන් කරනවා. සක්මන් කරලා බලනකොට පුරාවට කූඹි වැලි වැලි වීමලුවක් වගේ මැරිලා. ඒ සංඝයා සේරම දොස් කියනවා මේ ශාන්සේ චාරයක් නැතුව සක්මන් කරලා සෑහෙන කූඹි ගානක් මැරිලා කියලා. බුදුජනනාංශය ඇවිල්ලා බල්ලා කියනවා මේ හාමුදුරන්ගේ ප්‍රාණඝාතයක් වෙන තරම් කෙලස් හිතේ නෑ. මේ සංසය රැස් වෙන්නේ නෑ. මේසේ සක්මන් කළ සතුම් මැල්ල තියෙනවා ඒව අහෝසි වෙනවා කියන. මොකද ඒ ශාන්නාංශගේ රහත් වීමයි අසන්ද වීම එකට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කුඹි මැරිලා තියෙනවා. කුඹිගේ පැත්තෙන් නම් අයිතිවාසිකම් පිළිබඳ නඩු දාතයි. ඒ මානව අයිතිවාසිකම් නෙමෙයි කුඹි අයිතිවාසිකම් පිළිබඳ. නමුත් බුදුරජාණන්සේක පැත්තෙන් ඒ ප්‍රතිපලයේ සලකලා කියලා තියෙනවා කර්මයක් වෙලා තියෙනවා කර්ම කියන්නේ කටයුත්තක් වෙලා තියෙනවා ඒකේ මේ මේ ස්වාමීන් වහන්සේගේ හිත කොච්චර පිරිසිදුද කියනවනම් කෙලේශයක් වෙන්න තරම් ප්‍රමාණවත් මානසිකත්වයක් තිබිලා නැහැ. ඒ වගේ භාවනා කරගෙන යනකොට වුණත් මම හරියට දැකලා තියෙනවා ඒ කෙනා භාවනා කර කර ඉන්නකොට නිල්ලබති වෙච්ච වැඩක් ඒ හොඳට භාවනා කරනකොට එයාට මතක් වෙලා තියෙනවා හාරක නතර කරලා ආවේ පල්ලමක කියලා. පල්ලමේ ගියර් එක ෆෝවර්ඩ් එකටද දාලා ආවේ රිවර්ස් එකටද කියලා මතක නැහැ. ඉතින් ෆෝවර්ඩ් එකට දාලා තිබිලා කාර් එක යන්න පටන් අරගත්තොත් ඇතැම්ම 8ක් යනවා පල්ලෙහාට ඉපෙරලිලා. ඉතින් භාවනා කරන ඉන්නකොට මෙයාට කොහොමදක් බාන කරන්නේ? මොකද යාට කාර් එක නතර කළා අය කොහොමද දන්නේ? ඊට පස්සේ මෙයා ඉමීට කියලා බලනකොට ඇත්තටම කාර් එකේ රිවර්ස් ගියර් එකට දාලා තියෙනවා. ඒක බලලා ඇවිල්ලා තියෙන නමුත් ඒකට සැකයි. ඊට පස්සේ සක්මන් කරනකොට කුටි ඇතුලේ මළු ඇතුලේ වැලි ඇටයක් ආගිලා. මේක අතු ගාලා නැහැ කියන ප්‍රශ්නේ මතු වෙලා ඒක ඔක්කොම අයින් කළා කාපට් අයින් කළා අතු ගන්න පටන් ගන්නවා. ඉතින් ඒක විශ්ල කළා මට කිව්වා මට මේ වගේ ඔක්කොම හරියාගෙන එනකොට භාවනා මධ්‍යස්ථානලත් ඇවිල්ලා සක්මනේ වටිනාකමත් ඇවිල්ලා සක්මනේ වෙලාවත් අම්මිල ඔක්කොම ගියාට පස්සේ භූමිය කරස් වෙනවා. අර ඔක්කොම ඉවරයි. එසකට මට හම්බුණා ඔය මම අර ලොකු සංසික සමථ විදර්ශනා භාවනා මාර්ගයේ එක තැනක කියලා තිබුණා. අපේ හිත සමාජලාට ඒ වගේ ඔද්දල් වෙච්ච තුවාලයක් වගේ මොනවා හරි කාරණාවක් හොයාගෙන ඒක ලොකු දෙයක් බාටපත් කරගෙන අර ගෙනාවු ඔක්කොම උපේපු සම්පත් ඔක්කොම ඉවරයි. ඒක නැතිවට තව එකක් හිතනවා. ඒක නැතිවට තව එකක් හිතනවා. අන්න එහෙම චරිත. ඉතින් මම ඒක අර ධම්මික හඳුරන්න කිව්වා. ඒතර කිව්වා ඒකට හිතිය අපි ළඟ මේ මේ වේල්වන ධර්මග්‍රෝව එකේ ඥාන ජීවකෝ කියලා මේ චෙකස්ලෝකින් හාව කෙනෙක්. හරි වයසයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියන ඒ ස්වාමීන්ගේ කාමරේ කිසිම දවසක පොත් දෙකක් හරියටම එක උඩ එක තියෙන්න ඕන. පොත අවුල් වෙලා තිබ්බොත් ඒ මේසෙන් ළඟ ඉන්නත් බැල්ලුවා හමුතුන. හරියටම ඔක්කොම පැක් කරලා අඩු කරලා ලස්සන තියෙන්න ඕන දූවිලි කඳුලක් තියෙන්න බෑ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හරීම වෙහෙසකළු ජීවත් වෙන. හරීම අහිංසකයි, හරීම නිස්සද්දයි, හරීම පිරිසිදුයි. හැබැයි පොඩ්ඩක් හරි එහෙම වෙලා තියෙනවා දැක්ක මුකුත් කරන්නේ. ඉතින් ඒක ඇත්තටම අර හිතේ සංවේදීකම වැඩි වෙනකොට භාවනාවේදී මේ වගේ අපේ සමහර පැති ඒක නිකන් මේ ඔද්දල් වෙච්ච තුවාලයක් වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙච්ච පුද්ගලයාට ඒක ඉවර වෙනකන් මොන විදිහකට කරන්න බෑ. ඉතින් ඒ නිසා භාවනාවෙන් ලැබිච්ච මේ සංවේදී භාවය භාවනාවට විරුද්ධව ක්‍රියාත්මක හොඳට මතක තියාගන්න මේ වගේ සියුම් කාරණා ඉදිරිපත් වෙන්නේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය කරුණු ඔක්කොම පෙළඹුණාට පස්සේ. බොහොම කලහාත්‍රකින් ඕන කරන විවේකී හම්බ වෙනවා. වහන මැදයන්ක් හම්බ වෙනවා. සක්මන් කරන්න ඕනේ කියලා තේරෙනවා. හොඳට අතු ගාපු සක්මන් මලුකුත් හම්බ වෙනවා. ආ සක්මන් කරලා යනකොට ඔන්න උන්න කෝඹියක් හරි මොකක් හරි එකක් අම ඊට පස්සේ තියාර ඔක්කොම වටිනා ටික ඉවරයි අර පුංචි දෙයකට යන්න අපිට මේ පැත්තකින්ලා විවේචනය කරන්න පුළුවන් වුණාට ඒක විච්චි මිනිස්සයාට මේ දෙක කවදාක සමතුලිත වෙන්නේ ඒ ડોක්ටර් විනාන්දු නිල්ලඹ ඉන්න වෙලාවේදී මේ වගේ මේ මොනවාද මැට්ටෙන් හදපු gadol වලින් හදපු බංකුවක් උඩ වාඩිලා ඉතින් ඒකක් බුයිලා දැන් යන්න හදන්නේ සක්මනට මේ භාවනාවට ඉතින් දවසේ කෙරෙන බහනාදී බොහොම දුරින් ඉඳලා ඇවිල්ලා. එතෙත් ඉන්නකොට යාර දැකලා තියෙනවා කූඹි ගොඩක් ඇවිල්ලා කඩි ගොඩක් ඇවිල්ලා පණුවෙක් කනවා. ඉතින් පණුව දඟලනවා යහට මෙහාට ඊට පස්සේ යා කරලා තියෙන්නේ කෝටු කැල්ලක් අරගෙන පණුව විශ් කරලා තියලා භාවනා කරා. දැන් භාවනා කරගෙන ඉන්නකොට කූල් වෙලා ගියාට පස්සේ කිව්වා හිතෙනවලු අර කූඹි ටික ලස්සන රසමසවුලක් අකා හිටියා දැන් කූඹිට කැම නැහැ. මම කරපු වහානක අකුසල කර්ම. ඉතින් මේක හිතලා හිතලා හිතලා හිතලා ඒ කියන්නේ නෑ ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් නැත්නම් සීනියර් ලෙක්චරර් බුද්ධුම ෂාප් බ්‍රේන් එකක් තියෙනවා. ඊට පස්සේ ඊතෝලු දැන් ඉතින් මොන විදිහකට කරන්න බෑ. ඊට පස්සේ කුස්සියට ගිහිල්ලා මාරි බිස්කට් එකක් හොයාගෙන අවිල්ලා අර තැන්න කඩලා දැම්මලු එතකොට එක කුඹියක්වත් නැතිලු. ඊට පස්සේ ගිහිල්ලා වාටනට පස්සේ කිව්වලු මේ සිද්ධි දෙක අතර කාලය නිසා ඒ කූඹින්ට ලැබෙච්ච තියෙන වටිනා ආහාරයක් නැතිවීමට මම වැරදි කාර්යයේද නැද්ද? ඉතින් මේක නිසා අපිට හිතා ගන්න ඕනේ අපිට වද දෙන්න බරපතල දේවල් ඕනේ වදයක් නැත්නම් වදයක් හොයාගන්න. මේක තමයි හිත හිත කියන එක තියෙන්නේ ඕකට තමයි. මුන්නව හරි එකක් හොයන්නේ ඊට පස්සේ ඒකට ලක්ෂයකුත් එකක් නිදහසට කරනු කිය කියා ඒ නිදහසට කරනු හැම එකක්ම ඉතාමත් අභිධර්මයෙන් සහ විනයෙන් ඔප්පු කර කර පිහියක් අරගෙන හොඳ හැපෙනව දැලි මේ ඉවසිල්ල පිහක් කරන හයියෙන් එන ගන්න. ඒල කියනවා මම බලන්න කොච්චර වීරයෙක්ද කියලා මගේ අතින්ම මගේ පපුවට මම එන ගන්නවා මම ලස්සන නැද්ද මම හොඳ නැද්ද කියලා හිතේ. හැබැයි මම අභියෝග කරනවා මෙතන එක්කෙනෙක්වත් නැහැ මෙහෙම තත්ත්වයක් දැකපු නැති අය. හැම කෙනාටම මෙහෙම වෙනවා අපේ හිත මොකක් හරි පරහක් හොයලා ඉන්න එකට කියනවා රන්ද්‍ර ගවේෂී කියලා. රන්ද්‍ර ගවේෂී කියලා කියන්නේ අඩුපාඩුවක් හොයමින් ඉන්නේ. එතකොට අඩුපාඩුවක් නැත්තම් හම්බෙන පුංචි එක ලෝකයක් පමණයි. ඊට පස්සේ මේ ලෝකයේ ඇතුලේ ජීවත් වෙනවා. ඉතින් මේ මනුස්සයාට ඒක තමයි ලෝකේ සාධාරණ. ඒක තමයි ඇත්ත. ඉතින් කවුරු හරි ඒක පිළිගත්තේ නැත්නම් කියනවා මේ අනිකුල්ලන්ට කැක්කුමක් නැහැ. තේරෙන්නේ නැහැ. මම මේ කියන දේ බොරුද? ඒ නිසා බුදුරජාණන්සේ කියනවා බරපතල අකුසල් බරපතල වැරදි ඕන්නේ අපි වැරදි හොයාගෙන විඳවන જાතියක් නිසා කවදාක සංසාරේ කෙලවරක් නැහැ. බරපතල දෙයක් තියෙනවා නම් තව කමක් නැහැ. කිඹුල කෑවට කමන්නේ මේ කොහිල කටු කන එක තමයි ඉවසන්න බැරි කියලා අපේ සිංහලෙන් කතාවක් තියෙනවා. හැබැයි මම කවදාකවත් මේ නිග්‍රහ කරලා පහත් කරලා කතා කරන එක නෙවෙයි මම මේ කරන්නේ. නිකාං මේක පිළිබඳව මේ විග්‍රහ කිරීමක් පමණයි. ඕනම කෙනෙක් බලන්න පරියන්කෙන් නැගිටින්නේ ඇයි කියලා. කිසිම සාධාරණ හේතුවක් නැතුව. නමුත් ඒ වෙලාවේදී පේන්නේ මහමෙර ගලවලා එනවා. නැගිටින්න ඕනේ. නැගිටලා ගිහිල්ලා බැලුවොත් සාධාරණ හේතුවක් නැහැ. ඒ නිසා මේ කුඹි කතාවල් කිව්වට ඒක මේ අපි හැම කෙනෙක්ම කුඩා හෝ පුංචි මට්ටමකින් දැන හෝ නොදැන නිතරම අපි ජීවත් වෙන්නේ අපේ සාමාන්‍ය සිංහලෙන් කියන්නේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. Tamande මේක හොඳයි කියලා හිතනවා හොඳයි තමයි. අය කවුරුත් නැහැ ඒකට වාද කරන්න වාද කරන්නවත් ඒ මනුස්සයා තලා පෙලාගෙන අපි අර වාද ගොඩනගනවා.